සතිය මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ අද සිකුරාදා දවස සිකුරාදා දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනෙන් අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ ප්‍රතිවේක්ෂා සමාජ කතිකාවත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සබ්බේ ධම්මා නත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගත යුතු තියෙනවා මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව හැම කෙනෙක්ම ඇති කරගත යුතු තියෙනවා. දින හතරක් පුරාවට අපි අනාත්ම සංඥාව ගැන සාකච්ඡා කරා. දැන් අද අපිට තියෙන්නේ සමාජ කතිකාවතක් ගොඩනගා ගන්න ආකාරය කොහොමද කියලා කතා කරන්නයි. පින්නත් මේ භාවනාව භාවනාව භාවනාව කියලා කිව්වහම අපිට හුඟක් වෙලාවට ඉස්සර ඉඳන් තිබ්බ එක කතාවක් තමයි කේසාලෝමානකාදන්තා තචෝ මන්සංනහාරු අට්ටි අට්ටි මිජ්ජං ওই වගේ කතාවක් තියෙනවා. නේද? ආය භාවනාව භාවනාව කියනකොට හුඟක් වෙලාවට ආනාපාන සතිය ගැන සමාජයේ අදහසක් තියෙනවා. ඔය දෙක තමයි සමාජයේ කතිකාවතක් විදිහට වැඩිපුර සාමාන්‍ය මිනිස්සු අතර තියෙන්නේ. හරියට තේරුමක් නැති නමුත් භාවනාව ගැන කතා කරනවා නම් අසුභ භාවනාව ආනාපාන සතිය ගැන තමයි ආය තියෙන්නේ මෛත්‍රී භාවනාව ගැන වැඩිපුර අදහසක් තියෙනවා. ඔය තුන තමයි සමාධිගත වෙලා තියෙන භාවනාවල් විශේෂයෙන් මෛත්‍රී භාවනාව නේද? ඒකත් ඔය අසුභ භාවනාව සහ ආනාපාන සතිය. අපි භාවනාව කියන්නේ මොකක්ද කියලා සමාජගත කරවන්න ඕනේ. හරි. භාවනාව කියන්නේ මොකක්ද කියලා සමාජගත කරවන්න ඕනේ. සමාජයේ අනිත් අයට මේක මොකක්ද කියලා කියලා දෙන්න ඕනේ. එහෙම කියලා දෙන්න නම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? මම භාවනාවෙන් යම් කිසි අත්දැකීමක් ලබන්න ඕන භාවනාවෙන් දියුණු වෙනවා කියුවහම අපි හිතනවා මාර්ගඵල தත්වයකටපත් වෙනවා ධ්‍යාන தත්වයකටපත් වෙනවා ඒකම තමයි භාවනාව භාවනාවෙන් දියුණු වුණ කෙනා කියුවහම අපි නිකන් එයා දිහා බලන්නේ නිකන් 아무තු නේද එයා භාවනාවෙන් දියුණු වෙච්ච කෙනෙක් එයා 아무තු කෙනෙක් විදිහටයි බලන්නේ අන්න ඒ අදහස් නැති වෙන්න අපිට පුළුවන් වෙන්න ඕන අපේ පින්වත්නි ඊට වැඩිය වෙනස් දෙයක් භාවනාවේ තියෙනවා කියන එක සමාජගත කරවන්න ඒක තමයි වටින්නේ ඒ තමයි මොකක්ද මේ භාවනාවෙන් සිද්ධ වෙන දේ කියලා අපි චුට්ටක් විමසලා බලමු ඕනම භාවනාවකින් එතකොට අපිට පුළුවන් වෙනවා ඊළඟට මේක එක කඩේමකට පත් කරගන්න මේ අනාත්ම සංඥා පිළිබඳව ලොකු වෙනසක් කර යුතුව තියෙනවා අපේ ජීවිතේ වෙනසක් ඇති කරගෙන මොකද අපිට පුළුවන් නම් අභියෝග කරලා කියන්න අඬ අඬ ඉන්න ඕනේ නැහැ කියලා. නේද? අපේ අය බොහෝ විට ආර්ථික ප්‍රශ්න අපිට තියෙනවා. සමාජීය වෙනත් ප්‍රශ්න තියෙනවා. ඒ මැදට ශාරීරික ප්‍රශ්න ගොඩක් තියෙනවා. නේද? මේක රිදෙනවා. මේක නේද? මේක හරිම පීඩාකාරී තත්ත්වයන් වලටපත් වෙනවා. ඒ ඔක්කොම තියාගෙන බලන්න වැඩියෙන්ම රණ්ඩු අල්ලන්නේ කවුද? වැඩියෙන්ම ආර්ථික ප්‍රශ්න තියෙන අය. නේද? ගෙවල් වල අමාරුවෙන් හම්බ කරගෙන කොහොම හරි කරලා නේද දුක් විඳගෙන කාලා බීලා ඉන්න දරුවන්ට කන්න දෙන්න අවශ්‍ය පහසුකම් ටික සකස් කරනවා මදිවට නේද? ළඟ ඉන්න අයගේ නපුරු වචන, නපුරු ක්‍රියා, අල්ලපු ගෙවල් වල අයගේ වචන, ගෙවල් වල ඉන්න අයගේම සමහර වෙලාවට ඔක්කොම ප්‍රශ්න ටික මදිවට තීත්ත වෙනව නේද? කොයිතරම් කැපකිරීම කරත් වැඩන්නේ අන්තිමට හිත හිත නරක වෙන දේවල් හින්දා ඒ පීඩාව ඔකොටම වැඩිය වැඩිද නැද්ද? ඒ පීඩාව ඔකොටම වැඩිය වැඩි. එතකොට ඒ පීඩාව විඳින්න වෙලා තියෙන්නේ අනිත් අයගේ වැරදි හින්දා. එතකොට අර ඒ පීඩාව විඳින විඳින්න හුඟක් අය ඒ පීඩාව විඳින්න තමන්ගේ යුතුයකම් ටික හරියට කරත් නේද? අපි හරියට යුතුයකම් ටික කරත් අනිත් අය මේ කියන වචන හින්දා සමහර දේවල් හින්දා අපි ලොකු පීඩිත තත්යකට පත් වෙනවා. එතකොට මෙන්න මේ தත්වයන් තුල අපිට සන්තෝෂයෙන්ම පුළුවන් නම් හැම වෙලෙම කරගෙන යන්න මොන ප්‍රශ්න එහා පැත්තෙන් මෙහා පැත්තට ආවත් කායික ප්‍රශ්න ටික විසඳගෙන ආර්ථික ප්‍රශ්න ටික විසඳගෙන ඒවාට මුණ දෙමින් ඉන්න වෙලාවේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන්කම තියෙනවනේ කොච්චර ලොකු දෙයක්ද කියන්නේ ඒක නේද එහෙනම් අනාත්ම සංඥාව අපිට අන්න ඒ වගේ தත්වයක් සකස් කරලා දෙනවා සාමාන්‍ය ජීවිතේ ඒක සමාජගත වෙන්න ඕනේ. ඒක තමනුත් තමනුත් තේරිලා අනිත් අයටත් පුළුවන් තරම් කියන්න මේ මේ අපිට මේ බෞද්ධ ධර්මයට අනුව ඇත්තටම සන්තෝෂයෙන් ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හරිද? නිකාම් බොරුවට ඔය දුක් විඳින දෙන්න අපි ඔය දුක් විඳින අයට එක එක එක එක ඒවා කියනවනේ. දැන් ඒ කට්ටියට එක එක හිත හදාගන්න එක එක ක්‍රම කියනවා. එහෙම නැතුව මේකේ පැහැදිලිවම අපිට ඊ타මත්ම නිවැරදිව දුක් නැති කරගන්න ක්‍රමවේදයක් තියෙනවා කියන එක ගැන සමාජයේ හැමතැනම කතිකාවතක් සකස් වෙන්න ඕනේ. ඊට පෙර ආතුව අපි ඊයේ පෙරදත් කතා කරා. නමුත් මෙන්න මේ කාරණාව සමාජගත කරගන්න ජීවිතේ ජීවත් වෙන්නේ හිත මුල් කරගෙනද නැද්ද? ජීවිතේ ජීවත් වෙන්නේ සිත මුල් කරගෙන සිත කියන කියන දේ නේද? සිතෙන් සිතේ ඇති වෙන සිතේ ඇතිවෙන ප්‍රබල తত্ত্বයන් නේද සිතේ ඇතිවෙන ප්‍රබල తত্ত্বයන් නේද ක්‍රියාත්මක භාවයට යන්නේ උදාහරණයක් පාඩම් කරන්න උවමනාවක් තියෙනවා ඒ තනත්තාට තීන මිද්දේ කියන එක එන්නේ කොහෙන්ද සිතෙන් එතකොට උවමනාව තියෙන තියෙන උවමනාවට වැඩිය තීන මිද්දේ වර්ධනය වුණොත් එතනදී යට නින්ද ජයග්‍රහණය කරනවා. නේද? හැම වෙලේම වැඩියෙන් ප්‍රබල සිතුවිල්ල තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. හැම වෙලේම අපි හොඳට තේරුම් ගන්න වැඩියෙන් ප්‍රබල සිතුවිලි මම මේක කීප වතාවක් කියලා තියෙනවා. දැන් මේක සමාජයේ ආකල්පයක් බවට පත් කරගන්න ඕනේ. හැම වෙලේම ක්‍රියාත්මක භාවයට යන වැඩියෙන් ප්‍රබල සිතුවිල්ල. ඔන්න සමාජගත කරන්න උණු උදාහරණය තමයි ළමයින්ට කියලා දෙන්න ලස්සන උදාහරණය. හොඳට හාස්‍යයකුත් එක්ක කියලා දෙන්න පුළුවන් හින්දා ඇයි අපි කල්පනා කරේ නැත්තේ? අපි දරුවෙකුට කියලා දෙනවා. අපේ දරුවෙකුට අපි කියලා දෙනවා. ඇයි පුතේ ඔයා කල්පනා කරන්නේ නැත්තේ? මේ මේක හොඳට මතක තියාගන්න කියලා දෙන්න ඕනේ. හරිද? කියලා දෙන්න Taman හොඳට තේරෙන්න ඕනේ. Taman මේ අත්දැකීම ලබලා තියෙන්න ඕනේ. අපි හොඳ කල්පනාවක් අරගෙන ළමයෙකුට මෙන්න මෙහෙම එකක් කල්පනා කරන්න කියනවා. එලාම් එක තියලා නිදා ගන්නවා. ඇයි ඔයාට බැරි එලාම් එක වදින වෙලාවට නැගිටින්න බැරි ඇයි? ඇයි බැරි එලාම් එක වදින වෙලාවට නැගිටින්න? හ්ම්. ඔයාට තේරුණේ නැහැ. නේද? කියලා දෙන්න. මහා පඬිතුයෝගේ කියලා දෙන්න ඕනේ මේවා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ළමයින් තුලට හරියට අදහසක් ඇති කරවන්න අනිත් අය තුලට අදහසක් ඇති කරවන්න මේක හැමතැනම කතිකාවතක් යන්න ඕනේ. හරිද? ඇයි අපි ඒකට හේතු හේව නැත්තේ? මොකද වෙලා තියෙන්නේ? නැගිටින්න ඕන කියන චේතනාවකුත් තියෙනවා. නැගිට ගන්න බැරුව ඉන්නකොට. නේද? හැරිලා ඉන්නේ ළම් එක ඇහිලා. නිදියන්න ඇඳ ඇඳ හොඳයි කියලා අදහසකුත් තියෙනවා. ඇඳ පැත්තට ඇදිල්ලක් තියෙනවා. ඒ වගේම නැගිටින්න ඕන කියන පැත්තට ඇදිල්ලකුත් තියෙනවා. මේකෙන් වැඩියෙන් ප්‍රබල ඇදිල්ල තියෙන්නේ ඇඳ පැත්තට නේද? කොයි වෙලාව හරි පරක් වුණා කියලා තේරුණාම ඇඳ පැත්තට තියෙන ඇදිල්ලට වැඩිය නැගිටින්න ඕන කියන පැත්තට තියෙන ඇතුලෙන් තියෙන ඇදිල්ල වැඩි වෙච්ච වෙලාවක තමයි මේ ශරීරය ඉස්සෙන්නේ. මේ ශරීරය නැගිටින්නේ. හවුද නැද්ද? අන්න ඒක අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ හැම වෙලෙම අපිව නිකන් දෙපැත්ත තුන් පැත්තට අදින බලවේගයක් තියෙනවා. හරිද? ඒ බලවේගය අනුව තමයි අපේ ක්‍රියාත්මක භාවයන් සිද්ධ වෙන්නේ කියන කාරණාව අපි හොඳට දැනගන්න ඕනේ. මේ බලන්න ඒකට දැන් ඇඳේ නැගිට ගන්න බැරුව ඉන්න කෙනාව නැගිටවන්න උනොත් මොකද කරන්න වෙන්නේ? අදින්න වෙනවා. නේද? දෙන්නෙක්වත් ඕන වෙනවා. නේද? හයියෙන් ඇදලා නැගිට්ටෝලා බෙල්ල කෙලින් කරලා නේද වතුර ගහලා රටේ නැතිව කරන් වෙනවා. රටේ නැතිව කරන්ද උනොත් තමයි ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. නැගිටවන්න. නිදාගෙන ඉන්න කෙනා. පුංචි කැරපොත් එකට පුළුවන් මෙයාව නැගිටවන්න. නේද? අක්තරලා දෙන්නේ තුන් දෙනෙක් ඕනේ. ඕනේ නෑ. චූටි කැරපොත් එකට පුළුවන් නැගිටවන්න. වැඩි වෙලාවකත් ඇදේ කරපොත් එක් නේද අපිට කරන් තියෙන හොඳම වැඩේ මොකද්ද? පුළුවන් නම් නේද 10 දෙනෙක් 15 දෙනෙක් ඕනේ අන්න බලන්න උපක්‍රම දන්න අයට නේද ඕන නම් පුළුවන් ඕන නම් පුළුවන් ඒ වැඩේ කරන්න හිමින් කරපොත්තේ තියන්න පුළුවන් නෑ හැබැයි මැරෙන්න නෙවෙයි නේද මැරෙන්න දෙන තියන්න පුළුවන් නම් නැගිටිනවා මොකද ඒ උනේ කරපොත්තට ඉතර හයියක් තිබ්බද නෑ කරපොත්තා ඉන්නවා කියලා දැනෙච්චාම හිතේ ඇතිවෙච්ච පිළිකුල් සහගත ස්වභාවය නැත්නම් හිතේ ඇතිවෙච්ච හැඟීම එයාව අර ඇඳට ඇදිලා තියෙන හැඟීමට වැඩිය ප්‍රබල හැඟීමක් හිතට ආවා. එහෙනම් හිතේ ඇතිවෙන ප්‍රබල හැඟීම තමයි හැම වෙලේම ක්‍රියාත්මක භාවයට යන්නේ. ක්‍රියාත්මක භාවයට යන්නේ හිතේ තියෙන ප්‍රබල හැඟීම. දැන් දියවැඩියාව තියෙන කට්ටියක් ගැනයි මම මේ කතා කරන්නේ දෙන්නේ ගැන. දෙන්නම උදේට සමබර ආහාර වේලක් අරන් ඉන්නේ. හරිද? එක්කෙනෙකුට දැඩි හැඟීම් තියෙනවා මං ආහාර පාලනය කරනවා කියලා. අනිත් එක්කෙනාටත් අදහසක් තියෙනවා ආහාර පාලනය කරනවා කියලා. හරිද? දැන් දෙන්නම මෙහෙම ඉඳලා අපි සාම්පල් දෙකක් වගේ දෙන්නම ඉඳලා ඉතරෙන් කේක් කෑලි දෙකක් තියෙනවා දෙන්නම කැමති සාමාන්‍යයෙන් කේක් කන්න. හරිද? නමුත් මේකෙදි එක්කෙනෙකුට සිද්ධ වෙන දේ අනිත් එක්කෙනාට සිද්ධ වෙන දේ බලන්න දැඩි හැඟීමක් තියෙනවා නම් ආහාර පාලනය කරනවා කියලා එයා අර කේක් කන දැකලා ආසාවක් ඉපදුනාට එයාට අර දැඩි හැඟීම තියෙන හින්දා ඒ ආසාව යටපත් වෙනවා ඒ ආසාව අභිභව ආසාව තියෙනවා ඒක අභිභව නෑ මං ආහාර පාලනය කරනවා කියන දැඩි හැඟීම දැඩි චේතනාව තියෙන කෙනාට ඒක නවත්ත ගන්න පුළුවන් අනිත් කෙනාට මොකද වෙන්නේ අනිත් කෙනාට වෙන දේ බලන්න හරිද මෙහෙම ඉන්න කෙනා හරියට නිකන් එයාට වැඩිය හයිය තියෙන කෙනෙක් ළඟට ආවා වගේ. හරිද? එයාට වැඩිය හයිය තියෙන කෙනෙක් ළඟට ආවා වගේ ළඟට ඇවිල්ලා මොකද කරන්නේ? මෙහෙ දෙනවා අත කියලා ඇදලා ගන්නවා අත. හරිද? එතකොට මෙහෙම තියාගෙන හිටිය අත මෙහෙම උස්සලා ඇදලා ගන්නවා. ඇදලා අරගෙන බෑ කියද්දි එපා කියද්දි දැන් අකමැති අකමැති කියන අරක හොඳ නෑ කියලා දන්නවා. නේද? ඒ වුණත් මොකද වෙන්නේ? හරියට බෑ කියද්දි එපා කියද්දි අත අරහෙට අරගෙන යනවා. අරගෙන ගිහලා ඇඟේ දිගාරවනවා. කේක් කෑල්ල අල්ලනවා අල්ලවලා නෑ නෑ නෑ මට හොඳ නෑ ඕක කෑවොත් සීනිත් වැඩි වෙනවා දැන් හරි ගැටලුවක් වෙන්නේ කියද්දිම අරගෙන එනවා අරගෙන එවලා කට අරවනවා ඔබනවා හප්පනවා ගිල්ලනවා ගිල්ලවල මොකද කරන්නේ ආපහු එක්කෙනා යනවා අන්න ඒ වගේ එකක් වෙනවද නැද්ද අන්තිමට මොකද වෙන්නේ කාලය ඉවරලා මෙයා කල්පනා කරනවා කෑවනේ නේද මොනවද කරන්නද කෑවනේ කියලා එහෙනම් අපිව අදින වේගවත් සිතුවිලි වගේක් අකුසල් වේ අකුසල වේගයන් වගේක් තියෙනවද නැද්ද? ඒ අකුසල වේගය බලවත් වුණොත් අදාළ කිසිවක් කරන්නට නොහැකි. අදාළ කිසිවක් කරන්න බෑ. එහෙනම් අන්න ඒ අකුසල වේගයට වැඩිය හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් තියෙයි. හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් තියෙනවා. ඔන්න ඕක තමයි අපි සමාජයට කියන්න ඕනේ. ආදන්නවද ඔයාට ඔය තියෙන හැඟීම දැන් අමාරුයි නවත්තන්න කෙනෙකුට අවවාදයක් දෙන්න පුළුවන් අන්න එහෙම. හරිද? ඒක හරි ලස්සන අවවාදයක්. ඒ අවවාදය ඇහෙන්න ඕන අපේ අපේ සමාජයේ හැමතැනම ඇහෙන්න ඕන. ඔයාට දැන් තියෙන තත්ත්වය ගැන මම දන්නවා. ඔයාට දැන් ওই තියෙන තරහ හැඟීම කෙනෙක් එක්ක තරහ ගිල්ලෙන කෙනෙකුට දෙන අවවාදයක්. ඔය දැන් තියෙන ඔය ඔය විදිහට තරහ ආවට පාලනය කරන්න බෑ කියලා මම හොඳටම දන්නවා. ඒ මොකද ඔයාගේ හිතේ තියෙන මෛත්‍රී හැඟීමට වැඩිය ඔයාගේ හිතේ තියෙන තරහ හැඟීම වැඩි වෙලා තියෙනවා. හරිද? එහෙනම් ඕක කොයි වෙලාව හරි අඩු වෙච්ච වෙලාවක මොකද කරන්න ඕනේ? උපරිම මෛත්‍රී හැඟීම ඇති වෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. වැඩේ වෙනකන් ඉන්න එපා. හරිද? වැඩේ වෙනකන් ඉන්න එපා. එහෙම වුණාට පස්සේ හදාගන්න එක හරිම අමාරුයි. තමන් ශක්තිමත්ව මේ සමාජයේ ඉදිරියේ එන්න තියෙන ව්‍යසන, ඉදිරියේ එන්න තියෙන මහා අකුසල බලවේග වර්ධනය වෙන්න තියෙනවා තමන්ගේ ඉදිරියේදී. හ්ම් පිටරට යන කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ඒවා පුහුණු කරන්න ඕන. හරිද? අපි ඒක ඒක ඒක සම්පූර්ණයෙන් අපිට මේ අමතක වෙලා තියෙන දෙයක්. ඒ අවවාද විතරක් දීමෙන් නම් ඇති කිසිම වැඩක් නැහැ. අපි ඔක්කොටම කිසිම වැඩක් නැහැ කියන්නේ මම යම් කිසි ප්‍රයෝජනයක් තියෙනවා. අවවාදයෙන් විතරක් හැමෝම හික්මවන්න බැරි බව අපි දැනගන්න ඕනේ. හරි මානසික පුහුණුවක් තියෙන්න ඕනේ. පිටරට යන කෙනෙකුට එයාලා වෙනමම අරගෙන ඒ රටේ අය බලන්න රටක් කොච්චර ලස්සනද කියලා එහෙම කරොත් පිටරට යන අයට මෙන්න මෙහෙම අදහසක් දෙනවා සිංහල මිනිස්සු නැත්නම් ලාංකිකයෝ. ලාංකිකයෝ එළියට ගියාට පස්සේ හැසිරීම ලංකාවට අගෞරවයක් නොවන විදිහට විය යුතුයි නේද? ලෝකයේ දැන් මේ ළඟදී මම දැක්කා ඕස්ට්‍රේලියාවේ අවුරුදු 3ක් විතර එක දිගට යම් හොරකමක් කරලා ඒ තැනත්තාව අහු වෙලා තිබුණා. ඉතින් ලෝකෙට මෙයාලා කියනවා අවුරුදු 3ක් විතර එක දිගට මේ හොරකම කරගෙන ගිහිල්ලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයෙක්. හරිද? ඔය තැපැල් වලට අදාළව යම්කිසි හොරකම දිගටම කරගෙන ගිහිල්ලා තිබුණා. ඒ ඒ රටවල වල ඒවට හරියට නිඳා කරනවා ඒ වගේ කරපුවාම මේ කරලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් කියලා. ඒතර කාටද ලැජ්ජා? මෙහි හොරකම් කරා වගේ නෙමෙයි. පිටරට ගිහිල්ලා හොරකම් කරලා වුණාම කාටද ලැජ්ජා? රටටයි හොඳ නැත්තේ. නේද? රටටයි හොඳ නැත්තේ. එහෙනම් අන්න ඒ தත්වයෙන් අතමුදවා ගන්න නම් පිටරට යන අයට අපේ විශේෂයෙන්ම පුහුණුවක් ලබා දීලා යවන්න ඕනද නැද්ද? මොන පුහුණුවක්ද අවවාද දීලාද? අපි ඔක්කොගේම තියෙන කතාව තමයි අවවාද දෙන්න අවවාද දෙන්න අවවාද දෙන්න කියලා. අපි අපේ දිහාට හැරිලා බලනද අපේ පැත්තට හැරිලා බලනද අවවාදයෙන් ඔක්කොම කරන්න පුළුවන්ද? බෑ. නේද? අවවාදයෙන් කරන්න බෑ. ඇත්තටම වැරදි කරන එක නවත්තන්න නෙවෙයි වැරදි කෙරෙන එක නවත්තන්න හිත පුහුණු කරලා යවන්න ඕනේ. හොරකමක් කරන්න හිත පෙළඹෙනවට වැඩිය හොරකමක් නොකරන්න හිත ප්‍රබල කරවලා යවන්න ඕනේ යවන තැනකට. කියන්නේ හොරකමක් කරන්න ඕන කියලා හිතනකොට නෑ නෑ නෑ නෑ රට වෙනුවෙන් මම ඒක කරන්නේ නෑ. ජාතිය වෙනුවෙන් මම ඒක කරන්නේ නෑ. අනාගත පාපයන් ගැන හිතලා කරන්නේ කියලා හිතේ ඒක වර්ධනය කරවන්න ඕනේ. හරිද? වර්ධනය කරවලා කරවලා කරවලා කරවලා තමයි එළියට දාන්න ඕනේ. අධ්‍යාපනයේ ලැබෙන ළමයෙක් කරගත්තාම ඒ ළමයාට තීන මිද්දේ අඩු වෙන විදිහේ වැඩපිළිවෙලක් හදන්න ඕනේ. වීරිය වැඩි වෙන විදිහට වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මේ සිත්වල හැඟීම් ප්‍රබල වෙන විදිහට චේතනාවන් ප්‍රබල වෙන විදිහට ඒක වර්ධනය කරන්න ඕනේ. හරිද? අන්න එහෙම වැඩපිළිවෙලක් අපේ පැත්තෙන් අපි සංවර්ධනය කරලා තියන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ මොකද අපේ පැත්තෙන් දැනගන්න අපි මිනිස්සු තුල එවැනි වැඩපිළිවෙලා සකස් කළ යුතුව තියෙනවා. සකස් කළ යුතුව තියෙනවා. අන්න ඒක තමයි අපි සමාජගත කරන්න ඕනේ. මොනවා හරි යම්කිසි දෙයක් කරද්දී අපේ ජීවිතේ සමතුලිතව යන්න නම් දැන් අපිට මේම යන එකක් තමයි මේ ජීවිතය කියන්නේ කියලා. හරිද? මේක මේ දෙපැත්තට අදිනවා. සමතුලිතව යන්න දෙන්නේ නැහැ. දෙපැත්තට අදිනවා අකුසල් වලින්. මේ පාර වෙනස් කරන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ දෙපැත්තට ඇදෙන්න දෙන්නේ නැති වෙන්න ඊට වැඩිය බලවේගයක් මගේ ළඟ අදින්න නැති වෙන්න හයියක් මට තියෙන්න ඕන බලවේගයක් තියෙන්න ඕන. අන්න ඒ බලවේගය අපි සකස් කරන්න ඕනේ යහපත් සිතුවේදී. ඉදිරියේදී මට අයහපතක් වෙන්න පුළුවන් මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන් අයහපත් සිතුවිලි එන්න කලින් අයහපත් සිතුවිලි එන්න කලින් යහපත් සිතුවිලි ප්‍රබල කරලා මගේ පැත්තේ සකස් කරලා තියන්න ඕන. එහෙම නොතිබ්බොත් අරක ඒ වෙලාවේදී නවත්තනවා කියන එක බොරු. හරිද? එහෙනම් කොහොමද යහපත් සිතුවිල්ල ප්‍රබල කරන්නේ කියන එක අපි හැමදාම කතා කරනවා. මේක අවවාදයක් විදිහට හැමතැනටම දෙන්න ඕන. කොහොමද යහපත් සිතුවිල්ල ප්‍රබල කරන්නේ? ඒ යහපත් සිතුවිල්ල ප්‍රබල වෙන විදිහට නැවත නැවත දන්න දේම නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕන. දන්න දේම නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න. දන්න දේ මෙනෙහි කරන්න අපි හරීම අකමැතියි. මේ මෙනෙහි කිරීම කරද්දී ඉඳගෙන කරනවා නම් ඒකට කියනවා භාවනාවක් කියලා. ඒකට කියනවා භාවනාවක් කියලා. ඉඳගෙන එක දිගට කරනවා නම් ඉඳගෙන එක දිගට කරනකොට ඇවිද ඇවිද වෙන වෙන වැඩ කර කර කරනවට වඩා වැඩිය ඉක්මන් වර්ධනය සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉක්මන් වර්ධනය සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් එහෙමනම් අපි එක දිගටම බලන්න ඕනේ උපරිම උත්සාහයක් අරගෙන මේක සම්පාදනය කරගන්න විශේෂයෙන් තමන්ගේ ජීවිතේ ඒක පුහුණුවක් විදිහට කරන්න දරුණු අකුසල් හැඟීම් එනකොට ඒ අකුසල් හැඟීම් කුසල් හැඟීම් බවට නේද පත් කරගන්න කලින්ම ඒ කුසලය අපි වර්ධනය කරලා වර්ධනය කරලා තියෙන්න ඕනේ. එන්න ඒ මූලධර්මය අපිට හොඳට තේරෙන්න ඕන දැන් නේද? දරුවන් කෙරෙහි ආදරය වගේ දේවල් දැඩිව ඇති වෙන අය ඉතින් අඬ අඬ වගේ ජීවත් වෙන හැම වෙලේම ශෝකයෙන් හැම වෙලේම පීඩාවෙන් අනේ මට දැන් මේ දේවල් ලැබුණොත් හොඳයි මේ දේවල් ලැබුණොත් හොඳයි මේ දේවල් ලැබුණොත් හොඳයි කියලා එහෙම පීඩිතව තියෙන ස්වභාවයක් තියෙනවා පීඩාකාරී ස්වභාවයක් තියෙනවා ඉතින් ඒක හින්දා අපි ඒ தත්වයන් වලින් අත මිදෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න ඕන. දැන් අපි කතා කරන්න යන්නේ අද දවසේ මේ සතියේ අපි දැනගත්ත දේවල් කීපයක් පිළිබඳව මේ සතිය පුරාවටම අපි සාකච්ඡා කරපු දේවල් වලට අනුව අපිට තේරුණා මේ ශරීරය මගේ වස්තුව දැන් මගේ කියලා යම් දෙයක් ගැන ඇති වෙන්නේ හැඟීමක්ද නැද්ද? මගේ නෙවෙයි කියලා ඇති වෙන්නේ හැඟීමක්ද නැද්ද? එක කාලයකට මගේ කියලා හිතන දේවල් තව කාලයකට මගේ නෙවෙයි කියලා හිතනවද නැද්ද? එක කාලයකට මගේ නෙවෙයි කියලා හිතන දේවල් තව කාලයකට මගේ කියලා හිතන ඒවා කොයි වගේ අවස්ථාවලද දන්නේ නේද ළමයේ කීකරු ඉන්නකම් හිතන්නේ මගේ මගේ කියලා ගොඩාක් අකීකරුන දෙමාපියන් හිතනවා මගේ නෙවෙයි කියලා ආදරය කරන කෙනෙක් ගොඩාක් සමීපව ඊ타මත්ම ළඟටම වෙලා හැමදේම අපිට ඕන හැටියට කරලා දීගෙන ඉන්නකොට නේද අපි කියන කියන විදිහට අපේ සිතුවිලි වලට අනුව ක්‍රියාත්මක කරනකොට ඒ ආදරය කරන කෙනා ගැන හිතනවා අනේ මගේම මගේම කෙනෙක් කියලා. හැබැයි එයා එන්න එන්න හිතුවක්කාර වෙලා කියන දේ අහන්න නැතුව වෙන අය කියන විදිහට වැඩ කරන්න පටන් ගත්තාම අපිට හිතෙනවා අපිට අර මගේ කියන හැඟීම මොකද වෙන්නේ? නැති වෙලා යනවා. මේ ශරීරය ගැනත් අපිට මගේ කියන හැඟීමකුත් තියෙනවා මගේ නෙවෙයි කියලා හැඟීමකුත් තියෙනවා මගේ නෙවෙයි කියන හැඟීම තිබ්බෙම නෑ. දිගටම මගේ කියන හැඟීමමයි තිබ්බේ. අනාත්ම සංඥා වර්ධනය කරනකොට අපිට උපදින්නේ මොකද්ද? මගේ නෙවෙයි මට අයිතියක් නෑ කියන හැඟීමක් උපදිනවා. හරිද? ඇයි මට අයිතියක් නැහැ කියලා හැඟීමක් ඉපදුනේ හරියට කුලී නිවස වගේ කුලී නිවස මගේ නිවස කියලා කියන්න පුළුවන්කමක් නැහැ බලන්න කුලී නිවසේ ඒ වුණාට අපි බඩු තියනවා කැමති තැන්වල දොරවල් අරිනවා කැමති වෙලාවල ජනේල් අරිනවා පිරිසිදු කරනවා නේද? උත්සව ගන්නවා, වහලා තියනවා, ඒවා ඔක්කොම කරනවා. හැබැයි මගේ කියලා අදහසක් එන්නේ නැහැ. ඇයි ඒක විකුණන්න බෑ මට. ඒක කඩන්න බෑ. ඒක හදන්න බෑ. පාට ගන්න බෑ. නේද? වෙන කෙනෙකුට දෙන්න බෑ. ඔය මොකක්වත් කරන්න බැරි හින්දා යන්න කිව්වොත් යන්න වෙනවා. අන්න ඒක හින්දා අපිට ඒ කුලී නිවස ගැන මගේ කියන චේතනාව කවුරු හරි පිහියක් අරන් ඇවිල්ලා බෙල්ලෙන් තියලා කියනවා. මරණ්ඩයි යන්නේ මගේ කියලා මේ කුලී නිවස ගැන මගේ කියලා හැඟීමක් හදා ගන්නවා එතකොට මම මරන්න නැතුව ඉන්නවා කියලා. පුළුවන්ද? ඒත් බෑ. කියන්න පුළුවන් කිය අපි එතකොට ගෑ මං ඕනනම් මගේ කියලා කියන්න මරන්න නැතුව ඉන්නවා මාව. හැබැයි හැඟීමක් හදන්නේ කොහොමද මේක මගේ නෙවෙන්නේ. එහෙනම් මගේ නෙවෙයි කියන එක ස්ථිර වුණොත් බලෙන්වත් මගේ කියන හැඟීමක් උපදින්නේ නැහැ. කුලී නිවසයි මේ ශරීරය සංසන්දනය කරා අපි සංසන්දනය කරපුවම කොහොමද? කුලී නිවසේ පාට වෙනස් කරන්න බෑ. මේකේ පාට වෙනස් කරන්න බෑ. කුලී නිවසේ හැඩ වෙනස් කරන්න බෑ මට. මේකේ හැඩ වෙනස් කරන්න බෑ. නේද? එහෙම නේද? ඔව්. ඒ කියන්නේ දැන් කුලී නිවසේ තියෙන විදිහට මට ඉන්න වෙලා තියෙන්නේ. මේක මේ ගැන මොකද කියන්නේ? තියෙන විදිහට ඉන්න වෙලා තියෙන්නේ. එතකොට කුලී නිවස වෙන කෙනෙකුට පවරන්න බෑ මේක මේක කොහොමද වෙන කෙනෙකුට පවරන්න බෑ කුලී නිවසේ යන්න කිව්වොත් යන්න වෙනවා මේකෙන් කුලී නිවස පාලනය කරන්නේ මම නෙවෙයි අයිතිකාරයා මේක මේක පාලනය කරන්නේ මන්ද දාඩිය දාගන්නේ මන්ද නෑ උස යවන්නේ මන්ද නෑ කුලී නිවස ගැන තීරණ ගන්නෙ අයිතිකාරයා. මේක ගැන තීරණ ගන්නෙ මම නෙවෙයි. එහෙනම් මේකේ මගේ නෙවෙයි කියන දේවල් ඕන තරම් තියෙනවද නැද්ද? ඇයි අපිට මේ ශරීරය ගැන මගේ නෙවෙයි කියන අදහස එන්නේ නැත්තේ? ඒවා ගැන අපේ අවධානය යොමු කරලා නැහැ. ඒවා ගැන අවධානය යොමු කරලා නැහැ. හරියට කොයි වගේද අපිට මේක අපි හදාගත්ත දෙයක්ද අපිට උරුම වෙච්ච දෙයක්ද? මේ ශරීරය උරුම වෙච්ච දෙයක්. එතකොට මේ ඔන දෙමව්පියන්ගෙන් උරුම වුලා තියෙනවා උරුම වෙලා තියෙනවා ගියක් ළමයින්ට. හරි මේ ළමයි දන්නේ නැහැ. ළමයි හොයලා බලලා නැහැ. දෙමව්පියෝ කියලාත් නැහැ. බලනකොට මේක කුලියට ඉන්න ගියා. ළමයි හිතාගෙන ඉන්නේ තමන්ගෙම ගයක් කියලා. එතකොට පස්සේ කාලේ තමයි මේක ළමයි දැනගන්නේ. හරි ගිහිලා කරුණු හොයලා බැලුවොත් තමයි තේරෙන්නේ මේක කුලියටයි අම්මයි තාත්තයි දෙන්න ඉන්නේ කියලා නැත්තම් එතකම්ම හිතාගින්නේ අපේ ගේ කියලා. අන්න බලන්න අන්න ඒ වගේ වැරදීමක් හින්දා හොයලා බලපු නැති හින්දා අපිට මේ නිකන් මේ ජීවිතේ ගෙවගෙව ඉන්න වෙලාවට හොයලා බැලුවේ නැති හින්දා මොකද්ද කාරණාව කියලා අපිට ලොකු ගැටලුවක් තියෙනවා මේක මේක මගේ නෙවෙයි කියන අදහස එන්නේ නැහැ. හැබැයි හොයලා බැලුවොත් හොඳට හොයලා බැලුවොත් එහෙම මේකේ හැඩතල මේකේ පාට මට වෙනස් කරන්න බෑ මේකේ හැදෙන ප්‍රමාණය මට වෙනස් කරන්න බෑ උස යන ප්‍රමාණය වෙනස් කරන්න බෑ නේද හැම රැලි වෙන ප්‍රමාණය වෙනස් කරන්න බෑ මොකක්වත් වෙනස් කරන්න බෑ කියලා මට ඕන හැටියට වෙන්නේ නැහැ කියලා හොඳට පිරික්සලා බලුවොත් අපිට හැඟීමක් කියලා හැඟීමක් කුලී නිවසේ ඉන්න කෙනෙකුට පින්නත් නේ මට මෙහෙම කියන්නේ හිතෙන් කියනවාද එයා හැම වෙලේම මගේ ගේ නෙවෙයි මගේ ගේ නෙවෙයි මගේ ගේ නෙවෙයි කියලා කියනවද නැත්නම් හැඟීමක් තියනවද හැඟීමක් තියන්නේ වචනේ කියන්නේ වෙන කාට හරි කියද්දි විතරයි Taman තනියම හිතනකොට හිතෙන් වචනේ දැන් බලන්න මේ හිතෙන් වචනේ අම්මා කියලා කියන්න පුළුවන් තාත්තා කියන්න පුළුවන් සහෝදරයා කියන්න පුළුවන් හිතෙන් කියන්න පුළුවන් හිතෙනුත් කියන එක එකක් හැඟීම වෙන එකක් හැඟීම කියන්නේ වෙන එකක් තරහ කියන එක තරහ කියන කියන්නේ බලන්න හා තරහ විස්තර කරන්න තරහ කියන හැඟීම විස්තර කරන්න කිව්වොත් හිර වෙනවා අපි. පුළුවන් තරහ කියන හැඟීම විස්තර කරන්න පුළුවන්ද? පාට හැඩය මුකුත් නැතුව කොහොමද විස්තර කරන්නේ? නේද? තරහ කියන වචනෙන් මම තරහ කියලා කියනකොට අපි පොඩි කාලේ නම් දන්නවා මේ අය තරහ කියන්නේ අන්න ඒ වගේම එකකට හැබැයි ඒක වෙනස්කම් තියෙන්නත් පුළුවන්. දෙන්නර දෙන්නගේ වෙනස්කම් තියෙන්නත් පුළුවන්. හරි. කොහොම හරි කමක් නැහැ. දැන් මේ ශරීරය මගේ නෙවෙයි මේ හිතත් මගේ නෙවෙයි කියන අදහස හොඳට මෙනෙහි කරපුවම අපි දවස් හතරම ගත්තාම කරපු දේවල් වලින් අපිට එහෙම අදහසකට එන්න පුළුවන්කම තිබුණා නේද දැන් අනුන්ගේ ශරීර ගත්තොත් එහෙනම් ඒවා මගේ වෙයිද අනුන්ගේ ශරීර අනුන්ටවත් අයිති අනුන්ටවත් අයිති නෑ අනුන්ගේ හිත අනුන්ගේ හිත අනුන්ට අයිති නෑ කියන්නේ අනුන්ගේ ක්‍රියාකාරීත්වය අන් අයට ඇති වෙන සිතුවිලි එයාලට ඕන වෙලාවට ඇති වෙන්නේ නෑ. මොකද මම හොඳටම දන්නවා මට ඇති වෙන සිතුවිලි මට ඕන වෙලාවට ඇති වෙන්නේ නෑ කියලා. එහෙනම් අනිත් අයට ඕන සිතුවිලි අනිත් අයට ඕන වෙලාවට ඇති වෙන්නේ නෑ. මට තරහ ආපුවාම පළවෙනි එක මං කරගත් එකක්ද? නෑ. ඒක වැඩි වෙන්න හේතු යදුනොත් වැඩි වෙනවද නැද්ද? මං තරහට කැමතිද? නෑ. තරහට කැමතිද? නෑ. ඇයි ඒ තරහ කියන්නේ? දුක් සහිත එකක්. තරහත් එක්ක එන්නේ දුකක්. එහෙනම් මම තරහට කැමති නෑ පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ වුණාට මගේ අනසකට යටින් මගේ අනසක යට කරගෙන තරහ කියන සිතුවිල්ල උඩට එනවා. ඒ ආවට පස්සේ මට කරන්න දෙයක් නෑ. නේද? නොකියතු දේවල් කියවෙනවා. නොකළ යුතු දේවල් කෙරෙනවා. තරහයි හැටි එහෙම නේද? තරහට එහෙම නේද? හරි. එහෙනම් අනිත් අයටත් ඒ වගේම නේද? අනිත් අයටත් ඒ වගේම නේද? ඔතෙන්ට මුණ දෙන්න පුළුවන්ද කියලා බලන්න කියලා මම හැමදාම කියන්නේ. මට තරහකාරයෙක් බැන්නා නම් කවුරු හරි කවුරු හරි කෙනෙක් මට තරහෙන් බැන්නා. එහෙනම් ඒක එයාගේ වැරද්දද? එතන තමයි අමාරුම තැන. නේද? ඒක එයාගේ වැඩක් නෙවෙයි ඇත්තටම ඒක එතන සිද්ධ වෙච්ච සිද්ධ වෙච්ච විදිහ ඒ වෙලාවේ එතන යාට පාලනය කරන්න බෑ නේද ඒ වෙලාවේ එතන යාට පාලනය කරන්න බෑ හොඳට තේරුම් ගන්න ඕන කාරණාව තමයි ඒක එහෙනම් මට දැනෙන්න ඕන හොඳටම එයා ඊටාම අසරණ තත්වයකට පත් වෙලා තමයි ඔය බනින්නේ ඔය වැඩේ කරන්නේ ඇයි මෙන්න මේකයි අපේ පින්නත්නේ එයාට පාලනය කරගන්න පාලනය කරගන්න අවශ්‍ය ධර්ම එතන ඉපදුනේ නැහැ නේද එයාට පාලනය කරගන්න අවශ්‍ය ධර්ම එතන ඉපදුනේ නැහැ ඇයි ඉපදුනේ නැත්තේ අතීතයේ එයාට ඒවා පාලනය කරගන්න අවශ්‍ය කරන දේවල් කියලා දෙන ගුරුවරයෙක්වත් දෙමව්පියෝවක්වත් සහෝදරයෙක්වත් ඥාතියෙක්වත් කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් එයාට ඒ ප්‍රමාණයට ලැබිලා නැහැ ඒ ප්‍රමාණයට ලැබුණා නම් එයා පාලනය කරගන්නවා නෙවෙයි. යාර පාලනය කරගන්න අවශ්‍ය කරන සිතුවිලි එනවා. නේද? පාලනය කරගන්න අවශ්‍ය කරන සිතුවිලි එනවා. එහෙම ආවොත් විතරයි යාට ඒක පාලනය කරන්න පුළුවන් වෙන්නේ. එතන එහෙම එන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? ඔවා ඉතින් පොඩි උදාහරණ වලින් හොයාගත්ත හැකි. ලෙඩෙක් දැක්කහම දොස්තර මහත්තයාට ලෙඩේ පිළිබඳ සංඥා එනවා. ලෙඩේ විස්තර කියද්දි එනවද නැද්ද? අපිට එනවද? අපි දොස්තරලා නෙවෙයි නම් අපිට එනවද? ඇයි ඒ? දන්නේ නැහැ. දන්නේ නැහැ කියන්නේ ඒක ඉගෙන ගන්න අවශ්‍ය කරන පාරක් මට හම්බුනේ නෑ හම්බුණා නම් එනවා මට නේද එහෙනම් ලෙඩේ ගැන හැඟීමක් එනවා දොස්තර මහත්තයාට ඒ වගේ මෙයාට අදාළ පාලනය කරන්න ඕනේ. සිතුවිලි එන්නේ නැහැ. එන්නේ නැත්තේ ඇයි? එයාට කල්යාණ මිත්‍රයෝ කයි හම්බෙලා නැහැ. මේ වර්තමානයේ එයා ඒ විදිහට හැසිරෙන්න එයාට සිද්ධ සිද්ධ වෙලා. නේද? ඒක නෙවෙයිද ඇත්ත නැත්ත. එහෙනම් මං අහන ලංකාවේ වෙනවා හරියට වැරදි කරන අය. හරි? ඒ හැම කෙනෙක් කෙරෙහිම අපිට දැනෙන්න ඕන දෙයක් තියෙනවා. බාගෙට හදපු මැෂින් ගෙනාවොත් එහෙම මොකද වෙන්නේ? අපි පිට රටකින් අපිට ගෙනත් දෙනවා බාගෙට හදපු මැෂින් වගේ. හරිද? මොනවා හරි දෙයකට අපි තුමු බාගෙට හැදිච්ච මැෂින් වගේක් තියෙනවා. ඉතින් මැෂින් වලට බැලලා වැඩක් තියනවද? දැන් මොකද කරන්න ඕන? ඒව අපි ඉක්මනට හදා එහෙනම් අපිට ලොකු හැකියාවක් තියෙන මේ මැෂින් ටිකෙන් වැඩ ගන්න නම් මේවා ටික රිපෙයාර් කරන්න ඕන. මේවා ටික හදා ගන්න ඕනේ කියලා. ඒ වගේ පින්නත් මේ අපේ ජීවිත කියන්නේත් මැෂින් වගේ නේද? අතීත භාවිතයක් තිබුණොත් විතරයි නිවැරදි සංකල්ප එන්නේ අතීත භාවිතයක් තිබුණොත් විතරයි නිවැරදි සංකල්ප එන්නේ. එහෙනම් ලහි ලහියේ මොකද කරන්න ඕන මේ මේ හැඟීම අපි ඇති කරගෙන මේක සමාජගත කරවන්න ඕන. දහම් පාසලේදී මේක අපිට ක්‍රියාත්මක කරවන්න පුළුවන්. අපි බලන්න ඕන හැම වෙලේම මේ දඟලන ළමයි දඟලන්නේ ඇයි? හරිද? ශ්‍රද්ධාව මේ රටේ ශ්‍රද්ධාව අඩු වෙලා තියෙන්නේ ඇයි? ධර්මයේ ඇහෙන වාර ගන්න නේද? අඩු වෙලාද නැද්ද? මොකද මේ වෙලා තියෙන්නේ අපි එක පිරිසක් දැන් ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන නිවන් මඟ දේශනාව විතරක් නෙවෙයි මේ නාලිකාවේ විශේෂයෙන් පැය 24 පුරාවටම හැම වෙලේම කියනවා. එක කට්ටියක් උපරිම වශයෙන් හැදෙන අතරේ තව කට්ටියක් මාත්‍රයක්වත් හැදෙන්නේ නැහැ. ලංකාවේ හැම හොද්දටම දෙකට බෙච්ච ස්වභාවය පේන්න තියෙනවා. එක කට්ටියක් උපරිම වශයෙන් හැදෙන අතරේ තව කට්ටියක් මාත්‍රයක්වත් හැදෙන්නේ හැදෙන්නේ නැහැ. අන්න ඒ හැදෙන්නේ නැත්තේ ඇයි? ඒ කට්ටිය මේ බණක් අහන්නෙව නෑ අහන්න අවශ්‍ය කරන පසුබිම යාලට හැදෙන්නෙත් හැදෙන්නෙත් නෑ. එහෙනම් ඒ අයගේ ඒ නොමනා හැසිරීම වලට හේතුව ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රයයේ තියෙන අඩුව හින්දා බොහෝ දෙනා නොමනා හැසිරීම වල යෙදෙනවා. එහෙනම් හොඳට බලන්න එහෙනම් කල යුත්තක් තියෙනවා කියන එක පැහැදිලිද? හැමෝම එකතු වෙලා කරන්න ඕන දෙයක් තියෙනවා. මේ අනාත්ම සංඥාවෙන් යුක්තව අපි ලෝකෙ දිහා බැලුවොත් නේද? අපිට තේරෙන්න ඕන කරන්න දෙයක් තියෙනවා. යම් හේතුවක් තිබ්බොත් විතරයි යම් ඵලයක් ඇති වෙන්නේ. නැත්තම් ඵලයක් ඇති වෙන්නේ නැහැ කියන එක අපිට හොඳටම තේරෙන්න ඕන දෙයක්. හරි. ඒකින්ද හේතුඵල ධහමට අනුව හේතුඵල ධහම අවබෝධ කරගත්ත කෙනා දන්නවා මෙතනින් මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා දන්නවා එහෙම දන්නවා නම් ඒ අය කවදාකවත් අනුන්ගේ දේවල් වලට ඔච්චර කලබල වෙන්නේ නැහැ එතකොට අපි සමාජ කතිකාවතක් සකස් කළ යුතු තියෙන අපේ දහම් පාසලේ අපේ ඉස්කෝලේ අපේ කාර්යාලයේ හැම තැනකදීම පළවෙනියෙන් මම මගේ කතා හැම හැම හැම තැනකදීම මම කොටෝම ඉස්සලා මොකද කරන්න ඕනේ? අනාත්ම සංඥාව තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඒක අපේ ජීවිතයට එකතු කරගෙන හැම වෙලේකම කෙනෙකුට අවවාදයක් දෙනකොට ওই වගේ දේවල් වලින් අවවාදයක් දෙන්න ඕනේ. හරිද? මේ බලන්න මේ මේ අවවාදේ දුන්නොත් මොකද කියන්නේ බලන්න පොඩ්ඩක්. මම නිකන් කියන්නම්. හරිද? කෙනෙක් ආදරයෙන් පීඩනයට පත නැත්නම් ආදරයට ලොකු බැඳීමක් ඇතුළේ ඉන්නවා. අපිට තේරෙනවා මෙයා මෙහෙම ගියොත් ඉගෙන ගන්නෙත් නැහැ. මොකක්වත් නැහැ කියලා. අපි අහනවා යාගෙන් මෙන්න මෙහෙම. ළඟට ගිහිල්ලා අහනවා පුතේ ඔයා කැමති වෙලාවක ඔයාට ඔය ආදරය ඔයාගේ ආදරේ පටන් ගත්තේ කැමති වෙලාවකද? ඔයා ඔයාට ඕන වෙලාවටද? එයා කල්පනා කළාකේ නැහැ. ඒක වැඩි වෙන්නේ ඔයාට ඕන වෙලාවටද? නැහැ. ඒක අඩු වෙන්නේ ඔයාට ඕන වෙලාවටද? නෑ. ඒක සමහර වෙලාවට බොහෝම රෞද්‍ර වෙනවා. නේද? නේද? බොහෝම සරපරස ගතිය එනවා. එහෙම සරපරස ගතිය එන්නේ ඔයාට ඕන වෙලාවටද? මේ වෙන කෙනෙක්ගේ ආදරයක් ගැන මේ අහන්නේ අපි. හරි වෙලාවට ඒ ආදරය කරන අය සරපරස වෙනවා. ඒක ඔයාට ඕන වෙලාවටද වෙන්නේ? නෑ. වෙලාවට ඔයාට බයිනවා. හරිද? ඒ බයින්නේ ඔයාට ඕන වෙලාවටද? නෑ. වෙලාවකට සෞම්‍ය වෙනවා. ඒ ඔයාට ඕන වෙලාවටද? නෑ. නේද? වැස්ස? ආ. ඔයා වැස්සත් එක්ක හැම වෙලේම සංසන්දනය කරන්නකෝ. වැස්ස පටන් ගන්නෙ ඔයාට ඕන වෙලාවටද? නෑ. වැස්ස සැර වෙන්නේ ඔයාට ඕන වෙලාවටද? වැස්ස අඩු වෙන්නේ ඔයාට වෙලාවටද? අකුණු ගහන්නේ ඔයාට ඕන වෙලාවටද? නෑ. නේද? සැඩ පහරක් වෙන්න ඔයාට ඕන වෙලාවටද? නෑ. නේද? අන්තිමට අහනවා එහෙනම් වැස්ස නවතින්න ඔයාලට ඕන වෙලාවටද? නෑ. එහෙනම් ආදරය කියන එක ඔයාට ඕන ඕන නැති වෙලාවකම ඔයාට ඕන වෙලාවක නෙවෙයි ඔයා කැමති වෙලාවක නෙවෙයි ඔය කොයි වෙලාවෙ හරි නවතිනවා. හරි? එදාට ඔයාලට මොකද වෙන්නේ? ඔය විදිහ අවවාදයක් දුන්නොත් අපි නේද? ඇයි අපිට බැරි ධර්මයේ ජීවිතයට එකතු කරගන්න? හරි. ඔය ටික තේරුම් ගත්තොත් මොකද වෙන්නේ අපි? ඔගේ තේරුම ඔය ටික තේරුම් ගත්තොත් සම්පූර්ණයෙන් ආදරය කියන එක නවතිනවා කියන එකද? නැහැ. වැස්සත් එක්ක මරා ගන්න යනවද අපි? ඇයි වැස්සත් එක්ක මරා ගන්න යන්නේ නැත්තේ? නේද? හයියෙන් වහින වෙලාවක මන් දන්න හොඳටම පායලා තිබිලා තිබිලා තිබිලා හයියෙන් වහිනවා. හයියෙන් වහින වෙලාවක පින්නත් නේ අපි හිතනවාද ඉන්නවාකෝ දැන් ඉතින් මට ලොකු වැස්සක් වැස්සා මම ආයෙ නම් මේක වෙනස් වෙන්න දෙන්නේ නෑ කියලා සිතුවිලි මාත්‍රයක්වත් එන්නේ ලොකු බලාපොරොත්තුවක් එන්නේ වැස්ස ගැන තණ්හාධික බලාපොරොත්තුවක් එන්නේ දෘෂ්ටි සහගත බලාපොරොත්තුවක් එන්නේ නෑ ඇයි එන්නේ නැත්තේ අපි හොඳටම දන්නවා මේ වැස්ස මගේ පාලනයට ගන්න බෑ කියලා ඒකින්ද අපේ හැබැයි මෙහෙම අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා ටික දවසක්වත් යනකම් වැස්සොත් හොඳයි. නේද? එහෙම අහිංසක අල්ලා ගන්නේ නැති බලාපොරොත්තුවක් තියෙනවා. වැස්සොත් හොඳයි. මේ පායවිල්ලෙන් ලොකු පීඩාවකට පත් වෙලා තියෙන හින්දා වැස්සොත් හොඳයි කියලා. නේද? අනිවාර්යෙන් මං වැස්ස එක මේ විදිහට කටයුතු කරනවා කියලා අදහසක් එන්නේ නැහැ. හොඳයි. ආදරේ මොකක් වගේද එතකොට? වැස්ස වගේ කියලා හරියටම තේරුච්ච කෙනෙකුට ඒක ගැන දැඩි බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු එන්නේ නැහැ. තේරෙනවද වෙන වටිනාකම? නේද? බලාපොරොත්තු ආවට පස්සේ මොකද වෙන්නේ? වැස්ස කොහොමත් වැස්සම තමයි. අපි බලාපොරොත්තු තියාගත්තා කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවක මම මේ වැස්ස වැස්සට යන්න දෙන්නේ නැතුව තියාගන්නවා කියලා හිතුවා කියලා වැස්ස නවතින්නේ නැහැ. ඒක ලෝක ස්වභාවය. එතකොට එහෙනම් වැස්ස ගැන කවුරු හරි කෙනෙක් දැඩි බලාපොරොත්තු තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? අන්තිමට පායනකොට ලොකු දුකකට පත් වෙනවා. එහෙනම් වැස්ස ගැන නිවැරදි අදහසෙන් ඉන්න කෙනෙකුට ඒක ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට සමාජයට ওই ටික කියලා දෙන්න පුළුවන් නේද? මේ සමාජයේ ගොඩක් වෙනස් වෙනවද නැද්ද? දැන් කියයි හාමුදුරනේ ඔබ වහන්සේ කිව්ව එක ඇත්ත මේ මිනිස්සුව තේරුම් ගන්නේ නෑ නේ කියලා. හරිද? කොයි මිනිස්සු ගැනද කියන්නේ? අනිත් මිනිස්සු ගැන. එහෙනම් මම මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලා? මගේ පැත්තට එක දාගන්න. මම මේක තේරුම් ගත්තොත් මම හැම වෙලේම එහෙම හිතනද මම මේක තේරුම් ගත්තොත් මගේ ජීවිතය වෙනස් වෙනවා. එතනින් හරියට මම ගල් ගෙඩියක් වගේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අනිත් අයට ලොකුවට දැනෙනවා එහෙම වුණොත් මාව. හරිද? දැනෙන්නේ ඇයි? මගේ පීඩාවල් නැතෝ. කවුරු මොනවා කරත් හොඳ කරා කියලා ලොකු උද්දාමයකටවත් නරක කරා කියලා ලොකු පීඩනයකටවත් එන්නේ නැහැ. එන්නේ නැත්තේ මොකද මට මේක අනාත්ම ලෙස දැනෙන හින්දා ඒක දකින අනිත් අය හිතනවා කොහොමද අපේ මෙයා කොහොමද මෙහෙම ඉන්නේ? මෙයා කොහොමද මෙහෙම ඉන්නේ කියලා දැඩි අදහසක් ඇති වෙනවා. ඒකත් එක්ක ඒ ඒ පෞර්ෂය ඒ ඇති වෙන తত্ত্বය තමයි මං හරියට වාහකෙක් වගේ ඒ පණිවිඩය සමාජයට අරන් යන්නේ මම වෙනදා තිබ්බ පීඩිත තත්වයෙන් අත මෙදිලා වෙනදා අනුන්ගේ වචන දැන් බලන්න අනුන්ගේ නරක වචනයක් එනකොටම දැන් හිතෙන්නේ කොයි විදිහටද? වැස්ස වගේ හිතෙන. නරක තරහත් ඒ වගේම තමයි. තරහ කියන එක කොයි වෙලාවෙ එනවද කියලා කියන්න පුළුවන්ද? දැන් අපි ළඟ ඉන්න කෙනෙක් කියන්නකෝ. ළඟ ඉන්න කෙනාගේ තරහ කොයි වෙලාවෙ එයාගේ හිතේ හටගනිද කියලා එයාටවත් කියන්න බෑ. වැස්සේ අයිතිය වැස්සට තියනවද? නැහැ. නේද? වැස්සට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් වුණොත් තමයි වැස්ස වහින්නේ. ඒ වගේ එයාගේ තරහා හටගන්න වෙලාව යාටවත් පාලනය කරගන්න බෑ. ඒක නවත්තන වෙලාව එයාවත් දන්නේ නෑ. ඒක වැඩි වෙන වෙලාව එයා දන්නේ නෑ. ඒක අඩු වෙන වෙලාව දන්නේ නෑ. ඒක අකුණු ගහනවා වගේ වෙන වෙලාව එයා දන්නේ නෑ. ඒක සැඩපහරක් වගේ වෙන වෙලාව එයා දන්නේ නෑ. නේද? එහෙනම් නේද? ඒ ඒක ඒක නැති වෙන වෙලාව එයා දන්නේ නෑ. එහෙනම් එයාට අදාළ නැති එකක් එතන සකස් වෙලා. එහෙනම් අනුන්ගේ සහ මගේ තරහ කියන්නේ මොකක් වගේද? වැස්ස වගේ. හා එහෙමද තියාගන්න අනාත්ම කතාව පැත්තකින් තියලා වැස්ස වගේ කියලා තියාගන්න. නේද? ඉතින් ඒ වගේ හිතන්න පුරුදු වුණොත් අපේ පින්නත් නේ අපිට ඔය තියෙන මානසිකව තියෙන මේ හිර වෙලා වගේ තියෙන පීඩණයෙන් ඉන්න ගති නේද? අනේ මේ මිනිසුන්ට ඇයි බැරි මට මේ විදිහට සලකන්න කියලා අපි ඒ වගේ හිත හිත ඉන්නවා කොහොම ටික නැති වෙලා ගිහිල්ලා වැරදි කරන අය කෙරෙහි අනුකම්පාවක්ම ඇති වෙන ස්වභාවයක් තියෙනවා. මොකද කියන්නේ? නේද? ධර්මය රසයි. නේද? ධර්මයෙන් සැනසීම දැන් ඒ විදිහට හිතන්න ගත්තොත් කවුද සැනසෙන්නේ? හා. එහෙනම් අපි කියනවා ධර්මයේ සැනසීමක් ලබන්න ඕනේ කියලා. ධර්මයේ සැනසීම කියලා අපි නිකන් හිතන සැනසීම තමයි ලස්සන නිදහස් තැනකට ගිහිල්ලා නිදහසේ චෛත්‍යයක් ළඟ බෝධියක් ළඟ මල් පහන් පූජා කරලා නිදහසේ ඉන්නකොට ලැබෙන සැනසීම ධර්ම සැනසීමද නෑ ඒ පරිසර සැනසීම නේද ඒ පරිසරයෙන් සැනසීම ලැබිලා තියෙන්නේ නේද ඒක එපා කියනව නෙවෙයි එහෙම කරා කියලා තරහ අයින් වෙන්නේ gedara අපමාය තරහ යනවා එහෙනම් ධර්මයේ සැනසීම කියන්නේ ඒක නෙවෙයි ඔන්න ඔය විදිහට තමන්ගේ චින්තනය වෙනස් කරලා තමන්ගේ දෘෂ්ටිය වෙනස් කරලා ඇති කරගන්නා වූ සැනසීමට තමයි ධර්මයෙන් සැනසීම ලබනවා කියලා කියන්නේ. ඒ නිසා හැමෝම තමන්ට පුළුවන් විදිහට මේවා සමාජයේ කතිකාවතක් බවට පත්කරන මේ ඇතිවන හැඟීම ඔය වැස්ස වගේ කියන හැඟීම නැවත නැවත වර්ධනය කරලා කරලා කරලා කරලා මොකද කරන්න ඕන? අර තරහ ඉදිරියේ ආදරය ආදී දේවල් ඉදිරියේ යට වෙන්නේ නැති වෙන්න වර්ධනය කරලා තියාගන්න ඕනේ. ඒකට කියනවා අනාත්ම භාවනාව කියලා. ඒ ගැන අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. ඉතින් අද දවසේ අපි කතා කරේ මේක සමාජගත කරගන්න හැටි තමන්ගේ ජීවිතයට එකතු කරගෙන අන් අයගේ ජීවිතවලටත් එකතු වෙන විදිහට කටයුතු කරලා ඉතින් ඒකින්ද ඒ ආකාරයට කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගෙන හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතු වේවා අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දුන්න මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු මේ පින්නන්ත පිරිසට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම මේ දායකත්වයන් හේතු වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති